හොඳයි මම සිරුම් ගැන අපි කල්පනා කරගන්නේ අපි හෙට දවසෙත් වැඩසටහන අවසන් දවසේ මහතාද මේ අවසානයේ සටහන් කරමින් මෙතෙක් වෙලා ශිල්පනාගමත් පතාන් ප්‍රකාශ කරා දවසේ කටයුතු නිම කරමින් නැත්නම් වැඩසටහනේ නිමාව සටහන් කරමින් සියලු දනාම කර්මයේ මෙත්ත සූත්‍රය සත්‍යනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා තුන් වර්ගයේ ගුණ සිහිපත් කරගෙන මේ වැඩ පිළිවෙල මේ තාත්පුරට කිසිම බාධාවක් කරදරකින් කරගන්නට නැතුව කරගෙන යන්න ලැබෙනු අවස්ථාව සිහිපත් කළා ඒකට පිළිනු පිළිනු සහභාගී කිසිම දිනාටම නිර්භාර කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා කියන මෛත්‍රී ඒ වගේම මුදිතා හිත පහළ කරගන්නු ඒ වගේම අපි කැමති අපි මෙතෙක් කරන අනුකට උදව් කර ඥාති හිත මිත්‍රාදී සම්තාක් පිටක් ඉන්නවනම් ඒ සියලු දෙනාමත් සියලු දෙනාගේම මේ මේ දෙසට යොමු වේවා අපි සියලු සාදු කියන්නාසේ මේ පින දැකලා සාදු කියලා තම සමන්ගේ සබදාදානත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ කුසල එකසේ හේතු වෙන අප අපටත් ප්‍රාර්ථනා කරන්නා වූ මේ බෝධියකින්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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති स्वाखातो भगवता धम्मो सन्दित्तिको अकारिको ये पस्सिको मोपनयिको पच्छत्तं वियदितग्गो विज्ञोयि सुपतिपन्नो भगवतो साधकसङ्गो උජුපටිපන්නෝ භගවතෝ සාවක සම්බෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සම්බෝ කාමීතිපටිපන්නෝ භගවතෝ සාවක සම්බෝ යදිදං චන්තානි පුරිස යුගානියත් පුරිස පුබ්බලා යේස භගවතෝ ශාවක ධම්මෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛතං දෝ පවත්තාමි ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචං භික්ඛන්තං වාලෝමහංසෝ නයසති කරණීය වන්ත කුසලේන යම් සංසං සං පතං ගක්ඛෝවුජුත සුජුත සුවතෝ චස්ස මුදුවනති මාන් සන්තුස්සකෝච සුබරෝච අක්ඛකිත්තෝච සල්ලාරුකෝති සම්පේන්ද්‍රයෝච නිපකෝච අක්ඛගම්බෝ කුලේසු අනනුභික්ඛෝ නච පුත්තං සමාචරියති චියේන විඤ්ඤු පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාන්තා යේකේති පාන භූතන්ති තථාවා භාවරාවානවදේතා දීඝාවායේ මාන්තාවා මඤ්ඤිමාරස්සකානුකතුනා දිඨාවායේ වරද්දි යේච දුරේ වසන්ති අවිතුරේ භූතාවා සම්භවේති වා සම්මේ සත්තා භවන්තු සුඛිතාන්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත සිනං කංචේ යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයසායේක පුත්තමනුරක්ඛේ ඒවං පිසම්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං මින්තං ච සම්බ ලෝකසුමින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝසති වියන්තේ අසම්බාධං අවේරං අසපත්තං ඉත්තං චරම්මි සින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං විතමා දිත්තේ ච අනුපකම්ම සීලවා දස්සනීයන සම්පන්නෝ කාමීය සුවිනේය්‍යකේතං නෛජාතු කබ්බසියං පුනරේති යේකේන සත්‍ය වජ්ජේන තොත්තිනේ හෝතු සම්මතං ඊයදීන සච්ච වද්දේන දොත්ති චේ හෝතු සග්ගදා ඊයදීන සච්ච වද්දේන දොත්ති චේ හෝතු සග්ගදා හිත්තාවතාචරම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං දීදීවානමුමෝතන්තු සප්ප සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බ සම්පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච පුඤ්ඤ සම්පතං සම්මේ සත්තානුමෝදන්තු සත්ත සම්පත්ති විද්‍යා ආකාශත්තා ච බුම්මත්තා ඊවානාගායිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මන්තා ජීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මන්තා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු tu ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා උද්ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාර සමාදමු සතං සමාදමු හෝතු යාව නිපානපත් සත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ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 පුඤ්ඤක්ඛෙත්තං දුර්ලභේන බුද්ධ උත්තං වන්තං පුනවන්තං පුඤ්ඤක්ඛෙත්තං දුර්ලභේන

අභිවාදුති දිස්ස නිච්ඡං වදා පචායිනෝ තත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නේවච අතෝ නිපාන සම්පත්ති විනාති සමිජ්ජතු Thank you.